අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පුරුදු පරිදි අපි ධර්ම දේශනාවට සූදානම් වෙමු tempat වෙලා සාදු කාර්ය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉති පටිසංචික්කති අහං කෝමි පඨමඥාන සමාපත්තිලාභිනෝ අඤ්ඤේ පනං න පඨමඥාන පටි සමාපච්චලාබිනෝ සෝ තත්ත පඨමඥානස්ස අත්තං අත්තානුකංසේති පරං වම්බේති අයං ධම්මෝ අයං පි අසක්පුරිස ධම්මෝ තීති ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්තේ අපි පුරුදු කරගත්තේ සත්පුරුෂ සූත්‍රයේ පාලි පාඨය. ඉතින් ඒ සූත්‍රය දිගටම මේ පැවිදි ජීවිතයක නැත්නම් භ්‍රමචාරී ජීවිතයක හම්බ වෙන්න හම්බ වෙන නැත්නම් අතරමඟදී හම්බ වෙන විවිධ අවස්ථාවල් සමාජලාට කියනවා විවිධ ප්‍රගමන දියුණු එහෙම නැත්නම් සුබ නිමිති හැම එකක්ම සම්බන්ධ කරගෙන ඒක අවාසියට ඉන්නේ නැති වාසියට ඉන්නේ නැති අවාසියටපත් වෙන කෙනාගේ අසපුරුෂ ධර්මයක් ඒක හරි හැටියට යොදා ගන්න සපුරුෂ ධර්මයක් දිගින් දිගටම ධර්මචාන්සේ සඳහන් කරනවා. ඉතින් ඒක පටන් අරගන්නේ බොහොම ගිහි කෙනෙකුට තේරෙන බොහොම අබෞද්ධයෙකුට තේරෙන විදිහට කර්මේ සාකර්මානුරූපව මහා උච්ච කුල උසස් කුලයක ඉපදිච්ච බව ඉතින් ඒක අසත්පුරුෂයා ඒ කුලයක ඉපදිලා පැවිදිත් වෙලා නැත්නම් භාවනා කරන තත්ත්වයටපත් වෙලා තමන්ගේ උසස් කුල භාවය මහාන් තත්ත්ව භාවය කරගෙන ભેදයක් ඇති කර ගන්නවා මම උසස් කුලේ පැවිදිච්ච කෙනෙක් කණිකත්තු නෑ එහෙම කියලා අන්නේ ඒ ભેදය හරහා අනුපහත් කරලා තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුෂ ධර්මයක් කියලා සර්වකන්සේ සඳහන්. මේ විදිහට ඒ කාලේ තිබෙන චීතියට මහා කුලයක ඉපදුනා මහා භෝග සම්පත්ත කුලයක ඉපදුනා උදාාර භෝග සම්පත්ත චීන කුලයක ඉපදුනා ආදි වශයෙන් මේ තමන්ගේ වර්ගය අනුව සහජා සහලේ නෑයන්ගේ தত্ত্বය අනුව පැවිදුණාට පස්සෙත් ඒ ගීගති පාලා අනු හෙලා දකින්න තමන් උසස් පෙළ සලකන ගතියක් තියෙනවා අසප්පුරුෂයි ඊට පස්සේ ඥාතෝ හෝති ලාභී හෝති ආදි වශයෙන් තමන් බොහෝ දිනා ගන්න විකතිය බොහෝ පිරිස් පිරිවර බාල ගෝල බාල ඉන්න ගතිය මේ නිසාම මට විතරයි එහෙම තියෙන අනික් අයට නෑ කියලා තමන් හුවා දක්වන අරුන් හෙලා දක්වන කතිය තියෙනවනම් අසත්පුරුසයි. ඒ වගේම ලාභ සත්කාර සම්මාන සලෝක මට විතරයි හම්බ වෙන්නේ. චීවර පින්ඩ පාත සීනාසන මට විතරයි හම්බ වෙන්නේ. මට හම්බ වෙන උසස් දේවල් අනික් අයට හම්බ වෙන්නේ නැහැ හම්බුනත් හම්බ වෙන්නේ රළු දුක දේවල් කියලා ලැබෙන ලාභ සත්කාර සම්මාන අනුවත් කෙනෙක් Taman උසස් කරලා සලකනවා අනු පහත් කරලා සලකනවා අර විදිහටම සර්වඥාන්සේගෙන් අසත්පුරුෂ පාප පුද්ගලයෙක් කියන නම උපේනවා ඒ වැරදි සංකල්පනා විදිහට ඉතින් ඒ විතරක් නෙවෙයි යම් කෙනෙක් මේ වගේ හුඟක් බනහලා බන කරුණු ගොඩාක් දන්නවා කියලා බෞද්ධත භාවය අනුව මම උසස්සයි අනුන් පහත්යයි හිතනවනම් ඒකටත් පවා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා අසත්පුරුසයි කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුට මුදවට විනය දරගතියක් තියෙනවා නැත්නම් කුංචි කාරණා කාරණා කුඩා කුඩා ශික්ෂා පද කෙරෙහි පවා දුවර තමන් සැලකිලිමත්. නිසා තමන් විනය දරයි අනිකත්ව විනය දර නැහැ. අනිකත්ව විනය සලකලා වැඩ කරන්නේ නැහැ. එහෙම කියලා හිතලා ඒ තමන්ගේ ඒ විනය එහෙම නැත්නම් මේ ආරණ්‍ය ප්‍රතිපදාව, වික්ෂු ප්‍රතිපදාව උග්‍රයි හොඳයි අනිකයි වගේ නෙවෙයි කියලා මොහොතකමක් ඇති කරගත්තොත් ඒකත් සරුවතරන්සේ අසත්පුරුෂ ධර්ම වශයෙන් සඳහන් කරලා තිනවා. ඒ වගේම ලයිස්තුවක් ඉදිරිපත් කරනවා තමයි බොහොම ධර්ම කතිකයි. දුරට බණ කියන්න පුළුවන් කියලා. ඒ බණ කියන්න පුළුවන්කම ඉස්සරහින් තියාගෙන අනුපාත කරලා කරනවා. අනිකයි බණ කියන්න බෑ. අනිකයි බණ දන්නේත් නෑ. අනුන්ට කියලා දෙන්න ඕනකමකුත් නෑ. කියන්නත් බෑ. ආදි වශයෙන් මේ විචිත්‍ර ධර්ම කතිකත්වයේ මුල් කරගෙන අනුපාත කරලා කරනවා. තමන් උසස් කළ සලකනවා. ඒ වගේම දුතහංග ධාරිව ඉන්නවා ආරණ්‍යකව පංචකූලිකව පින්ඩපාතිකව රුක්කමූලිකව සෝසානිකාංගය ආදී තියෙන රූක්ෂ ප්‍රතිපatti ගාක් ගෞරව කළ සලකනවා ඒ සලකන මට්ටමටම අනුන් නැති බව සලකලා අනුන්ට පහත් කළ කතා කරනවා. අනුන්ට කරහන එහෙම නැත්නම් මේ හෙලා දකින්න තමන් උසස් කළ සලකනවා. මේ ආදිවාසීන් මේ හැම ගුණයක්ම ලැබුණට ඒක අලංකාරයක් වෙන සත්පුරුෂයාට විතරයි. අනිත් කෙනාට ඒ ගුණය දරන්නේ. ඒ නිසා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා pāli ශ්ලෝකකාරයා කියනවා ගුණයක් ගුණවතෙකුට විතරයි සුගුණයක් වඩපත් වෙන්නේ ගුණයක් අසත්පුරුෂයාට නුගුණයක් වඩපත් වෙනවා ඔළුව නරක් වෙනවා හම්බෙන දේ නිසා මානකාරකම ඉතින් මේ සඳහන් කරපු කරුණු සත්පුරුෂූත්‍රයේ එක එක එක එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ වගේම සර්වඥාන්සේ ඔය විනය පොතේ විනය අටුවාවේ ඒවා දක්වනවා කෙනෙක් තමන්ගේ භාවනා අභිවෘද්ධිය ඇන හිටව ගන්න, බාධා කරගන්න, හිංස කරගන්න ධර්ම හතරක් තියෙනවා ආසවට්ටානීය ධර්ම කියලා. ඒවට කියන්නේ මෙත් ඇහි වෙන ධර්ම කියලා. ඒක තමයි පල්වෙන්න හේතු වෙන ධර්ම. ඒවා ඉතින් අපි හිතන දේවල් එකක්වත් නැහැ. එතන තියෙන බෞද්ධ භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන් එක තැන එන එන හිතින් පටන් ගන්නවා. ඒ මොකද මේ බෞද්ධ භාව බොහොම රසවත් දෙයක්. ඒක දිගේම යනවා. අනික් කාට එච්චර බෞද්ධකමක් නැහැ. සුවිරු ඥාන නැහැ. පොතේ දැනුම නැහැ. මට විතරක් කියන්නේ කියලා. ඒක නිසාම යා පිළිීමකටපත් වෙනවා. ඒ වගේම ඒකේනා බොහෝ ලාභ සත්කාර ලබන කෙනෙක් නෑ. ඒ නිසා මේ කෙනා ධර්මයෙන් ඈත් වෙලා ලාභ සත්කාර දෙන පැත්තට ඇදුනට පස්සේ මාර පාක්ෂික වෙනවා නිවැරදිව තොර වෙනවා. ඒ නිසා ලාභ සත්කාර වැඩි වීමත් අපි කියන කමේතොට ඇඟිලි ධර්මට ඉදි වෙන්න දන්නේ නැත්නම් පුපුරලා නැහිනවයි කියන්නේ. ඒ වගේ තමයි මේ ලාභ සත්කාර ලැබීමමයි අද ශාසනයේ තියෙන ප්‍රධානම බාධා. අද හැම සංඝයාම උසස් පහත් කරන සලකන්නේ Tamanට හැම ලාභ සත්කාරවත්. ගියොත් එimhaයි පැවිද්දොත් එimhaයි. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර හොයන පැත්ත නිවනේ සම්පූර්ණ අනිත් පැත්ත. අඤ්ඤෝ වික්ක වේලාව සක්කාරසි ලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. නිවන් ගමන ප්‍රතිපදාව උතුරට නම් ලාභ සත්කාර දෙන දක්වන. ඒක දිගේ යන්නේ අන්න නිවෙනින් ඈත් වෙනවා. ඉතින් ඒ වුණාට අපිට හිතෙන්නේ අපේ ආර්ථික විද්‍යාව හැටියට වැඩි ලාභ සත්කාර හම්බෙන්නේ පෙරපිනට, වැඩියෙන් ලාභ සත්කාර හම්බෙන්නේ ප්‍රයෝග ඥාන නිසා, වැඩියෙන් ලාභ සත්කාර හම්බෙන්නේ වාසනාවට කියලා. නමුත් ඒක අවාසනාවත් එක්කෙනත් ඉතින් ලාභ සත්කාර හරියටියට තෝරගත්තේ නැත්නම් ගොඩාක් ගෝල බාල පිරිසක් ඉන්නවනම් ඒ නිසාම ඒ ඇත්තන්ගේ වැඩ කටයුතු වලට ගොඩාක් ව්‍යාවෘත වෙලා අන්තිමට ගෝල බාලේ වතකසදා ගියාට පස්සේ වහ කණ්ඩායි වෙනවා. ඒ තරමටම ඒක හිතියදයක් හිංසාවක් වඩපත් වෙනවා. තමන්ගේ තරමේ කෝපු ගම. ඒ වගේම යම් කෙනෙකුට ගාක් වස් වැඩි වෙලා ගාක් වැඩි මහල් වෙනකොට ඈත තියා මිනිස්සු වඳින්න පටන් ගන්නවා. අම්බෝයි ආම්තු බොම මේ වයස වයසක හම්තුගෙන ගාක් වස්තිනොයි කිය චිරාත්‍රඥ කතිය. ඉතින් ඒක තිබෙන නිසාමත් සමහරු නිවන් මාර්ගයෙන් අයින් වෙනවා විවේකයෙන් අයින් වෙනවා මේ වැදුම් පිටුන් නිසා අමාරු වෙනවා. ඒ වගේම එකක් තමයි මේ සත්පුරු සූත්‍රයේ මේක සඳහන් කළ ඒ විවිධ කරුණු අපි භව සම්පatti වශයෙන් කල්පනා කරන කරුණු පෙරපින කියලා කල්පනා කරන කරුණු අපේ දක්ෂතා ප්‍රයෝග ඥාන කියලා කල්පනා කරන කරුණු හැම එකකම අනතුරක් තියෙනවා. ඒක දැනගෙන පාවිච්චි කෙරුවොත් පිපිඤ්ඤ ගෙඩියක් කපනකොට තීත්තරලා පාවිච්චි කරන්න එපා. එතනින් ගියාම කතරෝග බලක් උයන්න හදනකොට යර තිත්ත ගැල අයින් කරන්න එපා. මාළුවෙක් කපනකොට පිට අයින් කරන්න එපා. නැත්නම් කන්න බෑනේ. ඒක තිත්තයිනේ. ඉතින් ඒක දන්නේ නැතුව ගෙඩිය පිටින් කන්න පටන් ගත්තාම හරියට ශීත දන්නේ නැතුව අනික් කටිය රස විඳින අතර මෙයාට තිත්තක් අපුලක් නරකක් සිදේ. ඉතින් ඒක එහෙම වේවා කියන්න නෙවෙයි මේ ਸਰවඥාන්සේ පෙන්වන්නේ. ඒ වගේන දන්නවනම් මේවා උපයවුවට ඒකෙන් ඔලෝතුම ගන්න යන්නේ ඇඟිලි ධර්ම ඉක්මල ඉදිමින්න හදන්නේ. අඳින්නේ. ඒ නිසා මේවා හැම එකක්ම ගුණ. හැබැයි ගුණවතෙකුට හම්බුනොත් විතරයි ගුණයක් වාටපත් වෙන්නේ. එහෙම නැතුව කටුසයකට රත්තරන් බැඳා වගේ වැඩි වුණොත් අසත්පුරුෂයි. පාප ධර්ම වෙනවා. ඉතින් ඒක නිසා ඒක දන්න නිසා හුඟ දෙනෙක් හිතන එහෙනම් මේව නැති කාලකන්නිකම හොඳයි කියලා. ඒකට නෙවෙයි මේ බණ කියන්නේ. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. මේ ඔක්කොම උපයන්නේ. ඔක්කොම උපේලා ඒක උදේ පාන්දර බිම දාන කුණු කෙලපිඩක් වගේ ඒක අතහැරින්න පුළුවන් වෙනකොට හම්බෙන ගැම්ම තමයි ශාසනයේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා පිට ලැබෙන්නේ නිසා අබිනිෂ්ක්‍රමණය මේ අත්‍යප අතහැර දැනීම අපි හිතනවලදී පුදුමාකාර සැපක් පණ තියෙද්දි කෙරුවොත් මරණ මොහොතදී කොහොමදක් කරනවනේ මැර වෙලාට කොහොමදක් කරන. ඒකට විශාල පාඩුවක්. ඒකට සම්පූර්ණ මේක ගිනි කන්දක් පිපුරවනවා. සුනාමියක් ආවා වගේ. මොනව කරන්නද? කිසිම දෙයක් තක්කුමුක්කු කරන්න සලව ගන්න වෙලාවක් නැහැ. හක් ගන්නකොට මැරලා ඉවරයි. එහෙම නෙවෙයි ඉන්න කාලේ මේවෙන් අයින් වෙන්න පුළුවන් නම් උපේලා අයින් කරන එක මොකක් වටිනවා. නැති වෙන්නට අයින් කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේව පිළිබඳ තියෙන ශිල්පේ නම් මේව එකට බය වෙන්න එපා. ප්‍රතිගුණයි කියලා වැඩි වෙන්නේ නැහැ. හැබැයි මේවයි ඔලුව දුපා ගන්න නැති වෙන්න. ඒකට කියනවා සත්පුරුෂ ධර්ම කියලා. මේ කියපු මේ දක්වා කියපු ඒ කාරණා වලට වැඩිය පොඩි වෙනසක් සර්වඥාන්සේ පෙන්නනවා දේශනා විලාසයේ මේ අද ඉදිරිපත් කරපු කාරණාව. අද ඉදිරිපත් කරේ යම් කිසි කෙනෙක් අර ප්‍රතිපදාවට හොඳටම බැහැ ගන්න. එහෙම නැත්නම් කියනවා සත්පුරුෂයෙක් වෙන්නේ එයා කල්පනා කරන ක්‍රමේ හැටියට ওই කියන ඔක්කොම සම්පත්‍ය අමුණත් එයා හිතනවා මේ එකකින්වත් රාග ద్వේෂ මොහ නැති වෙන්නේ නැහැ. රාග ద్వේෂ මොහ නැති වෙන්න මම ප්‍රතිපදාට බහින්න ඕනේ. සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ කියලා ප්‍රතිපදාට බැහැලා. ප්‍රතිපදාට බැස්සයි කියලා කියන්නේ නිකන් සාමාන්‍ය සීලක පිළිගන්නේ නෙවෙයි. ඒ සීලයක ඉඳලා වනගත වෙලා ගහප්‍ර රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා භාවනා කරනකොට භාවනාව සාර්ථක වෙලා නැත්තම් සමතය එහෙම නැත්තම් ධානාපැත්ත සාර්ථක වෙලා ඉතින් ඒ සාර්ථක භාවයේ පෙන්වන්නට සර්වඥාන්සේ සඳහන් කරනවා පුණජ පරම්පික වේ අසප්පුරුෂෝ ඒ සාර්ථක වුණා තම අසප්පුරුෂය කියන මොකද ඒ එයා ඒකට පිටින ආකාරය ඒත් අසත්පුරුෂයා ගුණ ටික පෙන්නනවා මොනවද විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ එයා කාමච්ඡන්දයෙන් අයින් වෙනවා ව්‍යාපාදයෙන් අයින් වෙනවා අනිකුත් අකුසල ධර්මයන්ගේ තීන මිත උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් තියෙන නීවරණයන්ගෙන් හිත හොඳට මුදා ගන්න මුදාගෙන ඒ නීවරණ වලට ප්‍රතිපක්ෂ ධර්ම වෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සංස ප්‍රථම ධානය උපයගන්න. ඒක ලොකු පීමක්. ඒක ලොකු භාවනාවේ හම් වෙන විශේෂම සමතේ හම්බ වෙන කඩයිමක්. ඉතින් ඒ කඩයිම පැන්නා. පැන්නා. එයා පිළිවෙල අසත්පුරුෂයි කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා. එයා කල්පනා කරන්නේ කොහොමද මම ඇවිල්ලා මේ ඔක්කොමත් එක භාවනා කරන්න ආවා මට විතරයි ප්‍රථම ධානය හම්බුනේ. අනික ගොල්ල තාම තටමනවා. ඒගොල්ලන්ට හම්බෙලා නැහැ. ඒ නිසා මම උසස්. මම මේ ධානලාභියෙක් අනික් අයට නැහැ කියලා ඒ ලැබුණ ධාන මට්ටම එනත මේ චිත්ත පරිසුද්ධ භාවය එහෙම නැත්නම් චිත්ත භාවනාව එහෙම නැත්නම් සමාධිය නිසා යමෙක් තමන් උසස් කළ සලකනවනම් අනු පහත් කළ සලකනවනම් අසත්පුරුෂයි. ඉතින් එතකොට අර පෙර තිබෙනට හම්බෙච්ච උච්ච කුල භාවයේ මහා කුල භාවයේ උදාාර කුල භාවයේ භවෝග සම්පත්තිත් නෙවෙයි. ලාභ සත්කාර සම්මාන සිලෝකාදී තමට ලැබිච්ච ආමිෂ සම්පත්තිය නෙද නිරාමිෂ සැපකුත් ලැබිලා. භාවන ඉතාම අමාරුවෙන් ලබා ගන්න යුතු සමාධි සුඛයක් ලැබිලා වරදොල තේරුම් ගන්න පුළුවන්. ඒක තමංගේ තණ්හා වැඩෙන්න වැඩ කරන්න පුළුවන්. මාන්න වැඩ කරන්න වැඩි වෙන්න වැඩ කරන්න පුළුවන්. ඒ වගේම දෘෂ්ටි එහෙම නැත්නම් මමයි මේ ධ්‍යාන ලැබුවේ. අනික්කත් අන ධ්‍යාන නැහැ කියලා ලැබිච්ච ධ්‍යානය මම ආයනෙට දාලා එන්න නැත්නම් ආත්ම සංකල්පයට දාලා කටයුතු කළොත් ඒ ධ්‍යාන වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් වැඩි වෙනවා. අන්නේ එවැනි පාප කල්පනාවට කරන්නේ නැතුව කළ යුතු කල්පනාව කියනකොට මේක ඉදිරිපත් කරව කමෙන්ටරිය පොඩ්ඩක් වෙනස් බවක් සර්වඥාන්සේ සඳහන් කරනවා සත්පුරිසෝ චකෝ භික්කවේ ඒති පරිසංචික්කති අසත්පුරුෂාර විදියට කරනවාට ධ්‍යාන ලැබුණා නුට නෑ ඒ නිසා මම උසස් අනුන් පහක් කියලා අත්ුක්කංශන පරවම්බන අනුන් එලා දකින්න තමයි වා දක්වන ගතිය පෙන්නනවා ඒ වෙනුවට සත්පුරුෂයචකෝ භික්කවේ ඉති පරිසංචික්කති. මේ වැඩේදිම යෝනිසෝමනසිකාරයේ තියෙන සත්පුරුෂයා කොහොමද වැඩ කරන්නේ? එයා සඳහන් කරගන්නවා පඨමඥාන සමාපත්තිකෝ අතම්මේතා වුත්තා භගවතා මේ ලැබුවා වූ ප්‍රථම ධ්‍යාන සමාධියට මම මගේ කියාගන්න එපයි කියලා බුදුහාමුදුරු බණපදයක් කියලා තියෙනවා. අතම්මේතා වුත්තා භගවතා යේන යේනයි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා මම මේ මට ධ්‍යාන ලැබුණයි කියලා ඒක න මඤ්ඤනා කරන්න කිව්වොත් කල්පනා කරන්න කිව්වොත් ඒ කල්පනා නිසාම ධ්‍යානෙ කඩලා යනවා ධ්‍යානෙ තියෙන පිරිසුදුකම නැති වෙනවා ඒක නිසා ධ්‍යානය ලැබුවට පස්සේ ඒක න ආඩම්බර වීම නෙවෙයි මම මාගේ කියා ගැනීම නෙවෙයි එයින් ආඩම්බර නොවි ඒක හිස උදුම නොගෙන එයින් ඇඟිලි තරමට ඉදිමිලා කටයුතු කළොත් බුදුජානනාංශේ ධ්‍යාන ලබන්න ඉස්සෙල්ලම කිව්ව බණපදයක් ඒක. ඒක නිසා අතම්මේතා වුත්තා භගවතා. ඉතින් මේ අතම්මේතාවේ කියන වචනය අපේ ත්‍රිපිටකයේ විස්තර සම්පූර්ණයෙන්ම ගිලිලා ගියා. කවුරක්වත් දන්නේ මේ මොකද්ද කියන්නේ. සාමාන්‍ය අටුවාවේ සඳහන් වෙලා තියෙන්නේ තෘෂ්ණාතර තෘෂ්ණාවෙන් තොර තත්ත්වයක් කියලා. ඒකත් වැරදි නෑ. නමුත් අපි ඔය කටුකුරුදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ පදය විතර කරලා කියනවා ධම්මයතා කියන කේ විරුද්ධතාවය තමයි අතම්මයතා කියලා කියන්නේ ධම්මය කියන වචනයෙන් අදහස රන්මය රිදීමය මෘන්මය ශිලාමය ආදි වශයෙන් අපි දන්න වචනේ අපි රණින් කරන ලද දෙයට රන්මය කියලා කියනවා මැට්ටෙන් කරන ලද දෙයට මෘන්මය කියලා කියනවා රිදීෙන් කරන ලද දෙයට රිදීමය කියලා කියනවා ගලෙන් කරන ලද්දට ශිලාමය කියලා කියනවා ඒ නිසා මේ ධානයෙන් ලැබුණ ධානයේ නිසා ලැබිච්ච මාන්නෙට ධාන නොලබන කෙනාට නොලැබෙන ධානය ලැබුණ කෙනාට ලැබෙන මාන්නයට කියනවා එයින් නිපන් මානය කියලා. ධානයෙන් නිපන් මානය කියනවා ධම්මයතා කියලා. ඒක අනිත් පැත්තයි හරවත්යන්සේ ඔය කියන්නේ. එහෙම මාන්නයක් කරන්න එපා. මේක මේ මගේ කියාගන්න යන්න එපා. මේ ප්‍රතිපදා ප්‍රතිඵලයක්. හේතුඵල ධර්මයේ ප්‍රතිපලයක් කියලා ලැබුණා වූ ධානයේ පිළිබඳව අතම්මේතාවේ වඩන්න ඒකින් ආඩම්බර වෙන හිත පෝෂණය කරන්න හොඳ නැහැ. පොහොර දාන්න හොඳ නැහැ. ඒක නැති උනායි කියලා අඬන්නත් නරකයි. ලැබුණයි කියලා ආඩම්බර වෙන්නත් නරකයි. මේක හරිම අමාරුයි. මොකද ඒ තරම් මහන්සි වෙලා ඕනේ මේක උපයන්න. ඉපීවට පස්සේ ඒක පිළිබඳව දැඩි ආශාවක් පහළ වෙනවා කියන එක හුඟක් ලොකු විභාගයක් පාස් වෙච්ච එකනට ලොකු සතුටක් පහළ වෙනවා වගේ. බලකන්න අමාරුයි ඒක. නමුත් එයා ළඟ තියෙන්න ඕනේ මේ පොඩි විභාග පාස් කරලා කෙනාට වැඩි ලොකු සත්පුරුෂ ගතියක්, ලොකු තලතුණා ගතියක්, ලොකු පැහැදිච්ච ගතියක්, ලොකු දන්න දන්න අත්දැකීම් ගතියක්. මේ ශාසනය විතරයි මේ පාඩම උගන්වන්නේ. මේ හැම ලබන ලබන හැම උසස් තත්ත්වයකදීම ඒකට තරම් වෙන ප්‍රමාණයේ පඬිතුකම තරහ තියාගෙන ඉන්න පුළුවන් ගතිය. තලතුණා ගතිය. මේක නැති වුණොත් කටුසය කරේ වත්තරම් බැඳා වගේ ලැබෙන ලැබෙන දේෙන් අතපය කපා ගන්න. ඒ නිසා මේ සම්මේතා කියලා කියන්නේ එයින් නිපන් නැත්නම් ධානයෙන් නිපන් මාන්නේ අතමේතා කියලා කියන්නේ ධානයෙන් උපන් මාන්නේ නැතිකම. මේක දැන් නිහතමානී කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා යටහත් පහත් ගතිය. මොකටද යටහත් පහත් වෙන්නේ? මේක මගේ දෙයක් නෙවෙයි සර්වඥාන්සේ පෙන්වා දෙන ලද්දක්. ධර්මයේ පෙන්වා දෙන ලද්දක්. සංඥා විසින් රකින්න ලද්දක්. ප්‍රතිපත්ති කරපු නිසා මේක මම බුද්ධි විදිනවා. නමුත් මේකෙන් ආඩම්බර වෙන්නේ නැහැ කියලා. මේක තමයි අමාරුම දේ. මේක බොහොම අමාරුයි. ගියන තමයි පැවිද්දන්ට තමයි අද මේ වෙනකොට ලංකාවේ ශාසනය ගත්තොත් මේ වගේ පිළිල රාශියක් තියෙනවා. අපි ළඟට එන්න අපි පළවෙනි ධ්‍යානය ආරම්භ දෙනවා, දෙක ආරම්භ දෙනවා, තුන ආරම්භ දෙනවා, හතර ආරම්භ දෙනවා කිය ප්‍රසිද්ධ කරනවා. ඉතින් ගිය කට්ටියට নানা ආකාර විදිහට විවිධ විවිධ ක්‍රම වලින් මේව ලබලා දෙනවා. ලැබපු ඇත්තම ලැබ නැත්නම් ඇති. ඒක පිළිබඳව අපිට මේ කොට ඉඳලා විස්තර කරන්න බෑ. නමුත් හුඟ දෙනෙක් ඒ ලනු කන බව තේිනා. මොකද මේ වැඩි හරියක් පිටන කොටුවට යනවා. අන්තිමට මේක ගලප ගන්න බැරුව, මේ අඳුර පාපුවා රැක ගන්න බැරුව අන්තිමට ගිහිල්ලා තමයි හිටපු තත්ත්වෙත් පිළිලක් කොසීදීනස ගන්න මට්ටමට යනවා. නැත්තම් ඔළුව නරක වෙනවා. විශේෂයෙන්ම ඒ ගුරුන්ට වෛර කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා දන්නවනම් මේ ශාසනය කියලා කියන්නේ අන්ධහැර පාන ශාසනයක් නෙවෙයි. කියාවාන සාසනයක් නෙවෙයි. ගුණේ වඩ වඩා වඩ වඩා නියතමානී වෙන සාසනයක්. කිරි ගොයන්වක් කටලකට කිරි වදින්න වදින්න ගොයන් කරලා නියු බිමට නැමෙන්න ආශේ සාසනයක්. උණ ගහක් වෙලට යන්න යන්න දැල්ල පාත් වෙනා වගේ සාසනයක්. අන්නේ ඒ බව දන්නේ නැතුව මේ ಗುಣ වඩන්න ගත්තොත් ඒ කියන්නේ ඒ සංස්කෘතිය නැතුව ඒ පසුබිම නැතුව ඒ යෝනිසමනසිකාරය නැතුව ඒ ගුණයම යාගේ විනාශය කියන දෙනවා බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා උණගහේ මල් පිපීම උණගහේ විනාශය. කිසිල් ගහේ මල් පිපීම කිසිල් ගහේ විනාශය. කිතුල් ගහේ මල් පිපීම කිතුල් ගහේ විනාශය. ඒ මල් පිපීමෙන් විනාශ වෙන හැම ගහකම හරයක් නැහැ පොත්ත තමයි හයිය. මේකට කියනවා නම්බුව නෙවෙයි බම්බුව කියලා. උණ බම්බුවේ තමයි මල් පිපුණාම උණ ගහ විනාශ වෙන්නේ. කිතුල් ගහේ බම්බුව විතරයි තියෙන්නේ මැද කුස්. ඒකේ මල් පිපීමෙන් ඒක කෙලවරයි. කෙසෙල් ගහේ තර පද්ධතියක් නෑ. ඒක නිසා මේ නම්බුව සහ බම්බුව කියන පද දෙක බොහෝම ළඟින් යනවා සිංහලෙන්. ඒක නිසා යම් කිසි කෙනෙක් නම්බුවක් කතා කරනවා බම්බුවක් තමයි තියෙන්නේ. ඒක පදහර පද්ධතියක් නෑ. හරපතිතිය තියෙන මනුස්සයා කියා පාණ්ඩයා. ඒ නිසා බුදුජාන සඳහන් කර තිනවා තච්චසාරංව තං පරං. තච්චසාර කියන්නේ පොත්තේ හරයක් තියෙන ගහ. කියන්නේ හයි හරියදී පොත්තේ. ඒක පළහට ගත්ත ගමන් ඉවරයි. ඒ වගේම කොටලු දෙනෙක් ගැප් ගත්තොත් මැරෙනවා. ඒ වගේ අපේ සාමාන්‍ය ගමේ කියන්නේ ලක්තර බඳ කියලා කරුසයි කරේ. මේ Taman ළඟට මේ ಗುಣධර්ම එනකොට එනකොට නිහතමානිකම දන්නේ නැත්තම් ඒ ගුණයම නුගුණයක් වෙනවා. ඒක නිසා ඒ ගුණයට ගැළපෙන ගුණය තරම් වෙන ඒ තලතුණකම හැංගිලා තියෙන්නේ ගුරු පරපුරේ. ඒක පොත්වල ලියවිලා ලියන්න බෑ. ගුරු පොත්වල තියෙන ධ්‍යාන ලබන හැටි ධ්‍යානයේ ස්වභාවයේ ලක්ෂණ ඒ බාධ ආසන කාරණේ ලියලා තියෙනවා. නමුත් මේ ධ්‍යානයක් ගන්නකොට නිහතමානී වෙන හැටි පේන තියෙන්නේ ඒක වඩලා ඒක කරදරයක් කරගත්තේ නැති ගුරුපරවල වලින් ඒ ධ්‍යානය ලබනකොටම කියලා දෙනවා මේකේ මේ වගේ හානියක් වෙන්න පුළුවන්, තණ්හා වැඩෙන්න පුළුවන්, මාන්න වැඩෙන්න පුළුවන්, සක්කාය දිට්ඨි වැඩෙන්න අන්නේම නොවැඩෙන තාලෙට කටයුතු කරනවා මිස අනේ ධ්‍යාන වැඩිවක් කන්නා වැඩි කියලා ධ්‍යාන නොවඩයින් එක නෙවෙයි මේ කතා කරන්නේ. මට මේ ධ්‍යාන වැඩිවොත් මාන්නේ වැඩි කියලා ධ්‍යාන ඒක බුබ්බඩේ කතාව. ඒක කම්මැලියේ කතාව. ඒකට අඥානුපේක්ෂාව කියලා කියන්නේ. මේ ශාසනයේ තියෙන වෙනස් අභියෝගයක් ඔක්කොම වඩන්නේ. ඔක්කොම තමන්ගේ බුද්ධියට සින්න කරගන්න ඕනේ. කිසි වෙලාවක කියාපන්නේ නැහැ. කිසි වෙලාවක ඒක අඳුරේ පාන්නේ නැහැ. ඉතින් ඒක නිසා උගව දෙනේ. මේ ධර්ම වල තියෙන ෂටගති මායාවී ගති සහ වංචනික ගති නිසා එක්ක ගොඩින්ම නොකර නිකන්. ඒක නැත්තම් කරලා හරියන්න හරියන්න අහුවෙනවා. ඔය දෙකට අහුවෙන්නේ නැති එකන තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. නොකර නිකන් ඉන්නෙත් නැහැ, කරලා අහුවෙන්නෙත් නැහැ. ඒ මේ ශිල්පී ඉගෙන ගන්න ඒ කර්ම සාපේදී ගණන කරන්න ඕනේ කරලා සාර්ථක වෙන්න ඕනේ සාර්ථක වෙලා අන්ධහැරෙත් පාලා කායනර හුන්ටට වදින්න ඕන දෙකක් උඹට ඔළුව නෙවෙයි නරක මේ ඔළුව අං ඇවිල්ලා තියෙන්නේ කර්මා කරලා ඔය අං ගාලා යටහත් පහත් යම් මේක බුදුහාමුදුරගේ ගුණත් එක බලනකොට අපි ළඟ මොනවද තියෙනව කියා පාන දෙයක් තියෙනවද කියලා ආන්නේ වගේ පවත්තන ආචාර්ය પરම්පරාවයි තාම හිඟයි මේ කියන්න ගියාම උඩ දාන කැකෝ සංගහන පණ්ඩහැර පාන දේවල් වලට ගියාම තාචසාරං වතං බලං කොටළු දෙකක් ගැප් ගත්තා වගේ උණ ගහක් මල් පෙපුණා වගේ කෙල් ගහක් මල් පෙපුණා වගේ කිතුල් ගහක් මල් පෙපුණා වගේ ඒක විනාශයක සකස් කරගන්න ඒක නිසා ජීනාසේ ක්‍රමයක් තියෙනවා ජීනේ කඩරියන් දාන්නේ නෑ කැදරට කණ්ඩ දීපන් කැපත රෝගින් මැරෙන්න යුද්ධකයා ජාලි ක්‍රිස්තු දිනා දෙන්න අරගෙන එනකොට මන්ත්‍රී වෙන්න ඉස්සර වෙලාම මේ අර්ජුනෝ සිද්ධ කරන සිද්ධ වුණා. ප්‍රශාන්ත රජුණන් මොකද පොඩ්ඩක් වෙලා ගිහින් හරි මන්ත්‍රී දේවිය ආවොත් ඔය කොච්චර කෙරුවක් අර මේ බෝධිසම්පාද පුරා ගන්න හම්බෙන්නේ මවුසෙනේ හැස වැඩි. අන්තිකේ ක්‍රිෂ්ණ දිනා කියලා කියන්නේ බොහෝ කිරිබොන වයසේ පුංචි යනු දරුවෙක්. ඉතින් ඒ දරුවට අම්මගේ සෙනස අවශ්‍යයි. ඔය සර්වඥාන්සේ සර්වඥතාවයේ ළමන්නේ බෝසත්ණන්සේ දුන්නා මුන් දන් දීලා බලන්න ඕනේ. ඉතින් කර්මයට වගේ අම්බෙට වගේ ජූතකේ ආවා. අත්වැම කරලා දුන්නා. ජාලිය විශේෂින දෙන්නම පිටිපස්ස බල බලා බලනවා අම්මා හිටියනම් මට මේ වෙන්නේ නෑ මේ දේ වෙන්නේ නෑ අප්පච්චි මාව දන් දුන්නා අනේ අම්මා එනවද කියලා පිටිපස්සේ බලනවා. ඒතකොට ජූතකයා බැලුවා දැන් මේ රෑ වෙන්න ඉස්සලා මේ කැලෙන් එළියට ගියේ නැත්තම් රෑ මැද්ද ඇවේ රතුන්ට කොටු වෙනවා. ඉතින් අර දරුවෝ දිනල් යල් වැටකින් පටකින් ගැට ගහගෙන තල තල අරගෙන ගියා. ඔයදී වෙන්නේ ඉස්සර වෙලා විසන්ත රජුගේ ජාලියට කතා කරලා කියලා තියෙනවා අතරමඟදී කවුරු හරි කෙනෙක් දැන් මම මේ මනුස්සයට පාවා දෙනවා. ඒ මනුස්සයාගෙන් ගලවන්න උත්සාහ කරනවා. ගලවන්න පුළුවන් වෙන්න උඹේ බරට රත්තරන් දෙන්න පුළුවන් මිනිහෙකු විතරයි බෝ ගලවන්න පුළුවන්. ඒ පොරොන්දුවක් ගිවිසගෙන තමයි ජූතකයට පාන්නේ. මේක ජූතකයට එච්චර තේරෙන්නේ නැහැ. ඒකට ජාලිය කුමාරයට තේරෙනවා. ඉතින් අන්තිමට ගියාට පස්සේ මේ ලස්සන කුමාරයෝ දෙන්නේ අර ජූතකේ කන ගහන යනකොට මිනිසුන්ගේ ඔට්ටුව ගියා සඳබහ රජුරුවන්. ඒ කියන්නේ වෙස්සන්ත රජුරුවන්ගේ අප්පච්චිට. එයා වහාම ගින්නවා මාලිගාවට දරුවෝ දෙන්නයි ජූතකයයි. ගිහිල්ලා බලනකොට මේ මූරුයි මිනිබිරි. ඊට පස්සේ කිව්වා උඹට කැමැති ගන්නක් දෙනවා මට දරුවා අපවෝනේ. ඉතින් ජූතකයත් කිව්වා එසේ මෙසේ ගානක් දීලා මේ දරුවෝ නිදහස් කරන්න බෑ. සාක්ෂියට ගන්න ජාලියව දරුවන්ගේ ඇතෙක් බරට වස්තු දුන්නොත් විතරයි නැත්නම් දරුවන්ගේ බරට සමාන රත්තරන් දුන්නොත් විතරයි ගන්න පුළුවන්. ඉතින් සතමර දුරු ජාලි කුමාරගෙන් ලැබුවා අපච්චි මේක කිව්වද උඹලා දන් දෙන්න. ඔව් දන්සුවක් කියලා දුන්නේ. අපි ගලව ගන්නවා නම් ඇතෙක් බරට වස්තුව දෙන්න ඕනේ. කෙලිමස්ක ඒක ප්‍රශ්නයක් නෑ. මම ඇතෙක් බරට වස්තුව දෙන්න නමුත් මුණු කරා දෙන්න බේර ගන්න ඕනේ. ඉතින් අර ඇතාගේ වස්තුව වස්තුව දෙනකන් ඛණ්ඩ දුන්නා. අර එක කාලා කාලා මැරලා ගියා. ඒකට ඇතාගේ වස්තුවක් තමන් අතේ දරුවොත් තමන් අතේ. ඒ නිසා කෑදරට කන්න දෙනවා විතර හොඳ දෙයක් නෑ. ඒ නිසා භාවනාව කියලා කියන්නේ කෑකරේ ඇටෝම් ගෙදර ගියා වගේ කාලා හරියන්නේ නැහැ. කණිගේ ප්‍රමාණය දැනගෙන ගන්න ඕනේ ස්මෘතාවට ඇවිල්ලා බඩ පැල්ලට අහින්න නැති වෙන්නේ. ඉතින් උගදෙනකොට වෙලා තියෙන කායකට පස්සේ කන්න හම්බෙච්ච නිසා කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන යනවා. කාලා ගියාට පස්සේ අර කෑමෙන්ම කෑපත රෝගෙම නැහැ. නමුත් එහෙම වෙන්න ඕනේ නෑ මේ සාධනෙ මේවා කියලා තියෙනවා. මෙන්න මේ මේ කඩින් පරීක්ෂණ තියෙනවා මේ මේ වංචනික ධර්ම තියෙනවා මේ මේ ෂට ධර්ම තියෙනවා ඒ නිසා ඒව එනේන වෙලාවේ භගවචානාති ආහන්න ජානාමි කියලා භාග්‍යවතුන් වහන්සේ මේවා වැටේනවා අපිට වැටෙන්නේ අපි බොහොම යටහත් පහත් වෙන්න ඕන කියලා ඒ ධර්මයේ දන්නේ නැති වුණොත් මේකම කරදරයකට ඉන්නවා ඉතින් ඒ නිසා අපි මේ ධර්ම දේශනා මාලාවේදී පැති දෙකකින් ඉදිරියටම ගියා එකක් තමයි මේ සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම වෙන්කොට දැක්වීම ඒ වෙන්කොට දැක්වීම සඳහා අසත්පුරුෂ ධර්ම විස්තර කරනකොට ධර්මානුධර්ම ප්‍රතිපatti කියන වචනයක් තිබුණා අපි බැලුවා මේ භාවනා දේශනාවල ඉස්සරහට යන්න යන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එකත් නැත්නම් සත්පුරුෂ වීම කියන ක්‍රමයක් සූත්‍රේ නැතුවට විස්තර කරනවා ඉතින් ඒක අපි වර්ණගා ගත්තේ ධර්මාන්තම් ප්‍රතිපත්තිය කියන එක ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ශීල ශික්ෂා කියන එක අපි තේරුම් ගත්තේ සත්පුරුෂෙක් වෙන්න ඕනේ නම් කාය වචන දෙකේ දුස්චරිත නොකර වීතික්‍රමයේ වෙන්න දෙන්නේ නැතුව නීති උල්ලංඝනය කරන්නේ නැතුව කාය වචන දෙක ඉක්මව ගන්න. ඒක ඉක්මව ගත්තට පස්සේ නැත්නම් සීලයක පිළිගියාට පස්සේ ඒ කෙනා ඉන්දිය සංවරය, జాగරියාණ යෝගය, භෝජනීය මත්ඤ්‍යතාවයේ ආදි වශයෙන් ඉදurang দমনය කරගන්න උත්සාහ කරන්න ඕනේ අරක තව <clears throat> සීලය තව ශක්තිමත් කරගන්න පුළුවන් තරම් රාත්‍රී නිදි වරමින් ඒ තමන්ගේ පැවිදි ජීවිතයේ යෝග ජීවිතය භාවනා ජීවිතේ වඩා ගන්න ඕනේ ආහාරේ පමණ දැනගන්න ඕනේ සති සම්පජඤ්ඤ වෙන්න ඕනේ ඉතින් අපි ඊනේ පෙරේදා තිබ්බ අවසාන ධර්ම දේශනාවේදී මේ සතිය කියන එක ටිකක් වර්ණනා ගත්තා. මේ සතිය කියලා කියන්නේ අපිලාපන ලක්ෂණය, කොලාපනින් නැතුව අරමුණට கிඳා බහින එක, අසම්මෝස රසය, ඉස්සරහින් තියෙන අරමුණ මේකයි කියලා මම්මුලා වෙන්නේ නැතුව සම්මෝසාවටපත් වෙන්නේ නැතුව විපිලිසර වෙන්නේ නැතුව කියන්න පුළුවන් ගතිය. ඒ වගේම තිර සංඥා බදත්තාන ඒදී ඉස්සරහින් තියෙන මේකයි කියලා හරියට කියන්න නම් හරියට අඳුනා ගන්න ඒක හරියට සලකුණු කර ගන්න ඕනේ. අන්නේ සලකුණු කිරීම සඳහා අපි මෙනෙහි කිරීම කරනවා. ආස්වාසේ මොඳ ආස්වාසේ සලකුණු කරනවා. ප්‍රසවාසය මොඳ ප්‍රසවාසය කියලා සලකුණු කරනවා. පිම්බීමේ මොඳ පිම්බෙනවා කියලා සලකුණු කරනවා. හැකිලිමේ මොඳ හැකිලිම කියලා සලකුණු කරනවා. සලකුණු කරනවා. වම තියනකොට වම කියලා මෙනෙහි කරලා සලකුණු ගන්නවා. දකුණු තියනකොට දකුණු කියලා සලකුණු ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අරමුණු පැති මාරු වුණත් තමයි සතිය පවත්වන්න පුළුවන්. එතකොට මේ සලකුණු ගැනීම නිසා සතිය හොඳට සමීපව ආසන්නව උත්සන්නව පිහිට. ඒ වගේම අපි මතක් කරගත්තා මේ සතිය මේ විදිහට අඛණ්ඩව පවතින සද්ධා විතරක් තිබිලා බෑ. වීර්යය තිබිලා බෑ. සමාධි ප්‍රඥාවේ සතියම කඩ කඩා පුරුදු කරන්න. වැටි වැටි පුරුදු කරන්න. වරද්ද වරද්ද පුරුදු කරන්න ඕනේ. සතියට ආසන්න කාරණාව සතියම. එතකොට තමයි ලොකු ආරසාවක් ඇතිවෙනවා කියන්නේ. ඊට පස්සේ මේ සතිය එක හරමුණක මේ දිගට එළඹ පවත්තන සතිය සම්පජඤ්ඤ වෙනවා කියලා කියන්නේ අර ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සතිය කඩා ගන්න ටිකක්. ඒක ටිකක් මේ අමාරු වෙලක් හරියට ධනකක හිට බබා හිට ගන්න පුරුදු වෙනවා. හිට ගන්නකොට තතන තතනයි. ඊට පස්සේ හිටගත්ත සමබර භාවයේ ඉඳගෙන පියවර තියෙනවා. එක පියවරකින් එක පියවරට මාරු වෙනවා. මාරු වෙනකොට සම්බර භාවය කඩා ගන්න නැතුව ඒ දියුණු වෙනවනේ පොඩි එකෙක් කොඳුරට පෙළ හයි වෙන්න හයි වෙන්න. ඒ හයි වෙන්න දියුණු වෙන වෙලාවේ නිට්ටර පොඩි එකා වැටෙනවා. නැගිටින්න උත්සාහ කරනවා එක කකුලක් කොසල අනික කකුල තියෙනකොට වැටෙනවා. ආයසරයක් ඉවත්මට ආය නැගිටිනවා. එහෙමම කරලා පියවර දෙක තුනේ යනකොට අපේ පැරණි අම්මලා තාත්තලා කරේ ඒ දරුවට ඒ ගොම්පොළ වැවිදින් දිවිලා දරුවා ධෛර්යමත් කරනවා හතයි හතයි කියලා. ඉතින් ඒකට යාට අර නැගිටින්න ගත්ත සමබර භාවය පීවර මාරු කරද්දි ගෙනියන. ඒතර නැගිටින්න ගන්න සමබර භාවය වගේ තමයි සතිය. ඒ ඇති කරගත්ත සතිය වට ගන්න නැතුව පීවරෙන් පීවරට ගෙනියන වගේ තමයි සම්පජාන. ඉතින් මේ සම්පජාන්‍ය විස්තර කරනකොට සරුවචනාංශේ පෙන්වන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට ඒ වෙන වෙනස්කමේදී සත්‍ය කරගන්න ඕන. සම්මිංගිතේ ප්‍රසාරිතේ සම්පජානකාරීව අත නමනකොට අත දිගාරිනකොට සත්‍ය කරගන්න. කකුල නමනකොට කකුල දිගාරිනකොට සත්‍ය කරගන්න ඕන. සංඝහණපත්ත ජීවර ධාරණේ සම්පජානකාරී හොති. තමන් සිවුරාඳිනකොට ගොඩාක් ඉරියව් මාරු වෙනවා. පාත්‍රය යතේ දරාගෙන ඉන්නකොට ගොඩාක් ඉරියව් මාරු වෙනවා. ඒ හැම තැනකදීම ඒ සතිය අඛණ්ඩව පවත්වන්න නම් ඒ ඒ ඉරියව්වේ සතිය විතරක් නෙවෙයි ඒ ඉරියව්වෙන් අනික් ඉරියව්වට මාරු වෙනකොට ඒ සතිය එහෙම උකුල තියාගත්ත එකක් බිමට වැටෙනවා වගේ නැගිටිනකොට බිමට වැටෙනවා වැටෙන්න දෙන්නේ නැතුව රැකීම සම්පජන්්‍ය වෙනවා ඊට පස්සේ ගතේටි තේනිසින්නේ තුන්නී භාවේ භාසිතේ තුන්නී භාවේ ආදි වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට නිස්සද්ද වෙනකොට කතා කරනකොට හැම වෙලාවෙම Taman දන්නවා දැන් මම කරන්නේ මේකයි කියලා එහෙම නැතුව බත් කරන ගමන් කතා කරගෙන ඉන්නව නෙවෙයි. කතා කරන ගමන් බත් කන්න යන්නෙත් නැහැ කරන වෙලේ දාන්න. ඉතින් මේ විදිහට හැම ඉරියව් මාරෝකදීම මේ සතිය අඛණ්ඩව සතිය අතරගත සතිය වැටෙන්න දෙන්නේ නැතුව. භාවනා කරන්න කියන උපදෙස් තුනට පස්සේ තමයි සර්වචනාංශේ මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ නීවරණ ධර්ම පහ කිරීම පිණිස භාවනා කරන්න උපදෙස් දෙන්නේ ඒ ඒ ධර්ම කොටාසේ තියෙන මේ සක්කුල සූත්‍රය නෙවෙයි මම උපුටාගත්තේ ඒක ගණප මොග්ගල්ලාන සූත්‍රය සීලක ඉඳලා සමාධියට නැගින හැටි ඉතින් එතකොට මේ අසත්පුරුෂය ගතිය තමයි එහෙව්ව මාර්ගයෙන් උපය ගන්න සතියේ තණ්හා මාර්ගයට උපයන එක ඉතින් උත්සාහ කරන්න හදන්නේ මම ඒ නිසා මේ භාවනා නොකර ඉන්නවා ධ්‍යාන වඩා ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ ධ්‍යාන ක්‍රමානුකූලව සම්ප්‍රදාන ප්‍රතිපදානුකූලව වඩන්න ඕනේ. වඩනකොට මේකට ආශාව ඇති වෙන්න පුළුවන්, මාන්නය ඇති වෙන්න පුළුවන්, දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් කියලා ඒ ධ්‍යානෙන් එන්න පුළුවන් නපුරු කල කොටස තියෙන තිත්තරහ අන්නේ තිත්තරහ එන්නේ නැති වෙන විදියට මේ ධ්‍යාන දියුණු කරන්න නම් ඒක නා දැනගෙන තියෙන්න ඕන ධ්‍යාන කියන්නේ 100%ක්ම හොඳ දෙයක් හෝ නිවන නෙවෙයි නිවන කරා යන ගමනේ මගදී හම්බෙන්නේ මට. මේකේ තාම කෙලෙස් වර්ගයක් තියෙනවා. මොකද්ද? දිහාට ආසා වෙන්න පුළුවන්. මහාන්න කරන්න පුළුවන්. මම මාගේ කියලා සක්කාය දිට්ඨිය ඇති කරන්න පුළුවන්. නමුත් එහෙම වෙයිදෝ කියලා බයයි දිහා නොවඩයින් එක නෙවෙයි. ඒ විදිහට මේක දිහා යහ කල්පනාවේ, කුලුල් කල්පනාවේ, නිවැරදි කල්පනාවෙන් බලාගෙන ගියොත් ඒ කෙනාට මේක ආභරණයක් වෙනවා මිසක කවදාකවත් වදමල් මාලයක්වත් වදකයක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදියට බලනකොට බුදුචාන් වහන්සේගේ ඉගැන්වීමේදී මේ ධ්‍යාන පිළිබඳ කතාව බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරහට තිබුණා. ඒ දැනුමක් තිබුණා. නමුත් සර්වචනන්සේක ලස්සන ව්‍යාකරණයකට දාලා ලස්සනට දැනුමක් වශයෙන් සම්පිටනය කරා. ඒක තමයි ඊට පස්සට සර්වචනන්සේගෙන් පස්සට ඒ ධ්‍යාන පිළිබඳ තිබුණ දැනුම හොඳට පොත්වලට ගිහිල්ලා ලස්සනට ඒක ව්‍යවස්ථාපිත වෙලා තියෙනවා. හොඳට ලස්සන සංවිධානය වෙලා තියෙනවා. ඒ වේලා තීම දිහා බලනකොට බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේ දිහා බලනකොට යම් කිසි කෙනෙක්ගේ හිත අරමුණෙන් අරමුණට පණින ගතිය තියෙනවා. පිස්සුවැජි වඳුරෙක් වගේ අතෙන් අතට පණින ගතිය තියෙනවා. ඒකට කියනවා කාම ඡන්දේ කියලා. විවිධ අරමුණු વિશે පණින ගතිය. මේ බව දැනගෙන නැවත නැවතත් එකම අරමුණේ පවත්තන්න හදන ගතිය අපි භාවනාව කියනවා. ඊට පස්සේ යම් වෙලාවක එකම අරමුණේ ඒකෝදි භාවයටපත් වුණා. ඒකාග්‍ර භාවයටපත් වුණොත් සමතේකටපත් වුණොත් අපි ඒකට කියනවා ඒකග්ගතා කියන වචනේ. ඒ නිසා යම් හිතක නීවරණයක් වශයෙන් කාමච්ඡන්දේ වැඩ කරනවා නම් ඒකාග්‍රතාවේ නැහැ. ඒකාග්‍රතාවේ තියෙනවා නම් දන්න අරමුණකම හිත මුණට මුණ දාලා තියෙනවා නම් කාමච්ඡන්දේ නැහැ. මේක හොරු කරන දෙයක් නෙවෙයි මේ න්‍යාය ධර්ම. එහෙම නැත්නම් චිත්ත නියාමයක්. ඒ නිසා භාවනා කරන එක්කනවා උත්සාහ කරනවා තමන්ගේ సంతානයේ තියෙන විවිධ අරමුණු වලින් පුළුවන් තරම් හිත වෙන් කරලා කොටු කරලා දන්න එක අරමුණක වැඩි වෙලා හිත පවත්තලා ඒ අරමුණ વિશે ප්‍රිය භාවයක් নিমগ্ন වෙන ගතියක් කිඳා බහින ගතියක් ඒකෝදි වෙන ගතියක් ඒකාග්‍ර වෙන ගතියක් ටික ටික වෙනවා කියලා. ඒ නිසා අපි හිතමු නිකන් මේ සංදිස්ථානට ආපු වෙලාවේ අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා අපි වාඩි වෙලා ඉන්නේදී යවුවා. ඒ වාඩි වෙලා හිටියත් අපි ඇද්ද කරගෙන ඉන්නවනම් ඇහි දැකීම කියලා අරමුණක් වෙනවා විවිධ වර්ණ సంతාන ඒ ඇහැට වැදිනවා. ඊට පස්සේ කන සාමාන්‍ය වහන්න පුළුවන් උපකරණයක් නෙවෙයි. කනට ශබ්ද වදිනවා. ඒකට ප්‍රියක්‍රිය පහළ වෙනවා. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ වදිනවා. ඒ නිසා ප්‍රියක්‍රිය පහළ වෙනවා. ඒ දිවට මොනවාර රසක් බලනවනම් ඒ ප්‍රියක්‍රිය පහළ වෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව නිසා කයට දැනෙනවා ශප හෝ දුක් වේදනා. ඉතින් මේ පහක් එක්ක ඒකාදී ඒකෝදි භාවයක් ගන්න බෑ. මේ විදිහට අරමුණු පහක්ෙදි දොරවල් පහක් අරගෙන ඒකෝදි භාවයක් ගන්න බෑ. ඒක නිසා ඒක ආණ්ඩුමට්ටු ගැනීමට දෙන උපමාව තමයි හිල් හයක් තියෙන කුඹහකට තලගොයකින් ගත්තොත් මස්සද්ද මොකද කරන්නේ? මස්සද්ද තල තලගොයි මාසට හරි කැමති. මොකද තලගොයි මාස අති අත කපලා අතේ දීලා බැන්දොත් එහෙම අල්ලනවා. ඒ කියන්නේ තරම් ඒක බොහොම පෝෂ්‍ය පදාර්ථ සංචය. බඩට ගිල දිරවලා එන්න ඕනේ. අර ඇඟේ මනසට තියලා බැඳලා තල්නවා කියලා. ඒ නිසා තලගෝයා කියලා කියන්නේ බොහොම හොඳ රසමස උටක්. ඉතින් දැන් තලගෝයා ගිහිල්ලා තියෙන්නේ හිල්හයක් තියෙන උභහකට ගන්නෙ කොහොමද? ඒ මාසද්දක ක්‍රමය තමයි හිල් පහක් වහලා පහසු එක හිලක් තියාගෙන ඒකෙන් දුම්බෙමිනවා. දුම්බෙම වහමර කලවැද්දා එළියට එන්න දඟනවා හිල් පහක් වහලා නිසා අර ඇරලා තියෙන හිලෙන් තමයි එළියට එන්නේ. ඒකට මස්සද්දා ඍෂිසේ ඒකෙන් අල්ලගන්න. ඒක තමයි අපි මේ ඉඳගෙන ඉන්නකොට ඒක පේන්නේ හිල් හයක් සහිත උභාවක් වගේ. ඇස් දෙක කියන්නේ එක හිලක්. කන කියන්නේ එක හිලක්. නාසය, දිව, කය සහ මනස. මේ හයින්ම පණින්න පුළුවන් නම් කලවැද්ද කොහෙ මේ තලගුව කොහෙන් පණිද්ද? ඒකට මස්සද්ද පරදිනවා තලගුව දිනවා. තරගයක් කොටු කරන්න ඕන නිසා මේ හිල්පය වෙහිමේ ව්‍යාපාරයට තමයි මේ භාවනා මධ්‍යස්ථාන භාවනා ශාලා කියලා කියන්නේ. අපි උභහක් වගේ මේ කය tempat කළා ඇද්දක වාගන්න. එතකොට ඒකින් වෙන ගන්දුණු නතර වෙනවා. ඊට පස්සේ ශබ්ද නැති තැනකට යනවා. මොකද කණින් වෙන ගන්දු ප්‍රත කරන්න බෑ අපිට. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ නැති වාතාවරණයක් තෝරගන්න. දිවට රසමස උළු නොදී කටවා ගන්න. එතකොට කයට දැනෙන ටික විතරයි දැනෙන්නේ. ඒ නිසා හිත යොමු කරනවා, අවධානය යොමු කරනවා, චේතනාව යොමු කරනවා, මානසිකාරය යොමු කරනවා මේ කයෙන් දැනෙන දෙයට. එතකොට ඇස විශේෂ හිත විසිර යන්නේ නැහැ, කන විශේෂ හිත විසිර යන්නේ නැහැ, නාසය විශේෂ විසිර යන්නේ නැහැ, දිව විශේෂ විසිර යන්නේ නැහැ කියලා අපි ඔය ටික සාහිත කරලා දෙනවා. ඒ වගේ අඩු කරනවා ඇත්තටම නැති කරන්න බෑ. අඩු කරනවා ඒකලියල මේ කය දෙස කයින් ක්‍රියා කිරීම නතර කරලා කයේ සිදුවෙන දේ දිහා ලයිට් එකක් දාලා සර්ච් ලයිට් එකක් දාලා බීම් එකක් අල්ලලා බලා ඉන්නවා වගේ හොඳට බලා ඉන්නවා මම දැන් මෙතන වාඩි වෙච්චා මට මොනවද දැනෙන්නේ ඒ කියන්නේ කල තල ඔය අල්ලන කතාව මේක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට අපිට පේනවා අර වහපු ඇස් දෙක නිසා හිත හරියට කලබල වෙනවා කොයි වෙලාවෙත් අරින්දෝ රූප බලන්දෝ කියලා ඒකෙන් හිත පිටපයින් කරනවා. නැත්තම් පුංචි සද්දයක් ඇහිච්ච ගමන් අපෝ භාවනා කරන්න බෑ මේ සද්ද කරදර වැඩි කියලා හිත කනෙන් පිටපයින්. එතන යම් කිසි ගඟක් වැඩිම නිසා එහෙම නැත්නම් රසක් දැනීම නිසා නැත්නම් කයේ මොනවා හරි මේ කූඹිය යනවා දැනෙනවා, තෙමිනවා වගේ දැනෙනවා, කුඩල්ල යනවා වගේ තේනවා, ඉදිකටු දුවනවා, নানা ප්‍රකාර දේවල්. ඒ හැම දෙයකින්ම හිත නිකන් මේ කැලෙන් එළියට අත කුළුමිහාකෙක් වගේ කලින් අල්ලගෙන ඇවිල්ලා කූඩුවට දාපු මයින්ෙන් කිරෙක් වගේ උතුම්ම කලබගැනියකට එනවා. කෝලගති වගේකට එනවා. කෝඩු ගති වගේකට එනවා. ඉතින් මේක කාට ඔක්කත් වරක් කරන්න පුළුවන් කන්නේ කිසිම කෙනෙකුට භාවනා කරන්න ගිහිල්ලා ඔය කියන ඒකෝදි භාවය එක සැරේ ඉන්නේ. ගොඩාක් පුරුදු කරපු කෙනෙකුට වුණත් ඒ ශිල්පෙම ප්‍රතිපදායම ගන්නවා. භාවනා කරපො නැති කෙනෙකුට මාළුව උඩ දැම්මා වගේ. කැලේ මී අරකෙක් කුළු මී අරකෙක් ගොඩ ගත්තා වගේ. මොකද අර නිසින්ින්ද පහකින් නටනටා හිටපු හිත දැන් කොටු වෙනවනේ. ඉතින් මේ කොටු වීම සඳහා මේ යෝගාවචරය දරන ප්‍රයත්නය විඳින දුක කිසිම ලාභයකට, සත්කාරයකට, සම්මානයකට සීලෝකයට නෙවෙයි. තන්නේ කර ආධ්‍යාත්මය. තනි කර ආගමනුකූල බැලක්. ඉතින් ඒක සාධාරණීකරණය කරන්න අපේ හිත කැමති නැහැ. අපේ හිත කියන මේක කොච්චර ලේසිද පහසුවට ගෙදර ඉඳගෙන ටෙලිවිෂන් එකක් බල බල දාම් පෙතක් ඇදාගෙන බෙල්ලෝ දම තමයි ඉන්නවනම් මේ තටමැවිලා මොකුත් නැහැනේ. ඇයි වදේ මේ දුක නැති කරන්න කියලා ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථක මල දුකක් නෙවෙයි විඳින්නේ. උඹට බීක්සුද කියලා ඉතින් හිත කතා කරනවා. ඉදිරි කියන මෙච්චර දුක නැහැනේ. තියනවා කියලා හිතනවා. මේ රඩෝ කවුරුත් එකයි වරක් කියලා කියලා ඉන්න ගියාම ඔය ඉඳගෙන ඉන්න ඉරියව ගිහින් මේ සද්දයන් බෑ 6 7 යනවා. කාලල්ලා මෙහි ඇවිල්ලා ඒවලා විනාඩි 55 නැගිටලා තව විනාඩි 5ක් තියෙනවායි කියලා ඒ විනාඩි 5 කපන කැරිල්ල පුපුචන පිච්චිල්ල තම්බන තැඹිල්ල බලනකොට අපාය හොඳයි මේ තීදි යෝගාවචරය යම් වෙලාවක මේ කය කියන අරමුණේ ආසස් කියන අරමුණේ එක චිත්තක්ෂණයක් දෙකක් හතරක් පහක් වශයෙන් හිටලා එයාට තේරුණා නම් මගේ හිත දැන් හුලං වදින්න නැත්නම්කපත් වෙන පාන්දල් වගේ අරමුණේ හිටියයි. වැළින ගතිය නැහැ. අර අතෙන් අතට පයින් හිව රිලෙවෙක්ගේ ගතිය නැහැ කියලා ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා ප්‍රයත්නය නිසා අර තරම් නන්නතර විචිත සමහර විටක දන්නා වූ අරමුණක කෝල්ල බබ ඇල්ලුවා වගේ කාන්දමකට ඇල්ලුවාගේ අල්ලනවා අන්න ඒ වෙලාවේ බහුසුත කෙනෙක් නම් අසුවිදු ඥානස් කෙනෙක් නම් දැන් දැන් මේ තුන කාමච්ඡන්දේ දුරු වුණා. ඒ චිත්තක්ෂණේ නැත්නම් මේ පරාසය තුල, මේ පදාසය තුල මගේ හිත ඒකෝදි වුණා. ඒකාග්‍ර වුණා. අරමුණක පිහිටියා කියලා ඒ අරමුණක පිහිටි ගතිය සහ අරමුණු අතර පැන පැන යන ගතිය අතර වෙනස අත්දකලා ඒක කියා ගන්න පුළුවන් මට්ටමකට යෝගාවචරය එනවයි කියලා කියන්නේ ලකෝ දියුණුවක්. සංසාරේ කවදාකවත් නොලැබිච්ච එකක්. ඒ වගේම තමයි ඒ වගේ අර ඇස්වාගෙන ශබ්ද නැති තැනක ගන්ධ රස පහසෙන් මෑත් වෙලා භාවනා කරගෙන යන්ත අර අරමුණට කිට්ටු කරනකොට කවුරුන් කැස්සෝ කවුරු දුරක් වැව්වොත් අත වෙනවා කියන්නේ පුදුමාකාර දරාවිලක් යන මේ ඉනේ අකු ඉන්න විතරේ භාවනා කරන මේ ඇවිල්ලා මේ බලාපන් මං යන්දම් කරගෙන ඉනකොට ඔන්න කයින් ඔන්න අයියෙන් දොර ගන්න ඔන්න සරපර ගන්නවා කියලා වෙනදට හින ගැහුවටවත් ගන්නක් දැන් පුංචි දෙයකට පවා අර රබන් ගහන කාලේ තම ඇදුනට පස්සේ ඒකට පොඩි දෙයක් වටනත් ගිගුම් දෙන්නසේ හිතේ පුදුමාකාර සංවේදී බවක් ඇවිල්ලා පුංචි දෙයකටවත් රුස්සන්නේ නැති ද්වේෂයක් එන්න ගන්නවා. ඒක කියන්නේ ව්‍යාපාදේ කියලා. ඒ ව්‍යාපාදය අපි බලාපොරොත්තු භාවනා කරන්න අඩු වෙනවා කියලා වෙන්නේ අනිත් වෙනද තරම්වත් ඉවසන්නේ නැති ගතියක් එනවා. ඉතින් ඊට පස්සේ ඒක අර දේවල් වල තියෙන ආකාර නිසා අන්නතර වෙන හිත අරමුණ ගන්න පයින් හිත කොහොම හරි එකට එකතු කරන්න හදනකොට කඹේ ඇවිදින්න වගේ තනියේ දඬ කැඳ හදනවාගේ යන්න හදනකොට පුංචි හැලහක්මන කාපු ගමන් පුදුම ද්වේෂයක් එනවා. ඉතින් යෝගාවචරයේ ද්වේෂයේ නොවෙන්න නම් ද්වේෂය ජය ගන්න නම් මේ භාවනා ප්‍රමෝදයක් වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. භාවනා ප්‍රීතියක් වෙන්න ඕන කියලා. ඒ භාවනාවේ ප්‍රීතිය නැත්තම් එයා ඉන්නේ දඬුපඳේ ගැහුවා වගේ. කටු පෙරේ දාලා පෙරනවා වගේ. කුරුසුර තිලන ගැහුවා වගේ. පුදුම ද්වේෂයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් කවදා හෝ මේ යෝගාවචරය කරලා කරලා කරලා භාවනාවක් අරමුණක් නිමිත්තක් එක්ක හිත හොඳට ඒකෝදි වෙලා ඒකාග්‍ර වෙලා ඒ පිළිබඳව සියුම් ප්‍රීතියක් පරිකන තරුණ ප්‍රීතිය කියලා නන්දිය කියලා කියනවා ප්‍රමෝදය කියලා කියනවා පහළ වෙන්න පටන් ගත්තොත් එයාට තේරෙනවා අන්නේ අරමුණේ හිත තබා ගැනීම නිසා පහළන ප්‍රමෝදය හරහා එවැනි චිත්තක්ෂණයක ද්වේෂය නැහැ. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න මේක ප්‍රීතියක් බලවත් ප්‍රීතියක් වඩපත් වෙනවා. එතකොට මේ යෝගාවචරයට අර ද්වේෂයෙන් එන පැලහෙන ගතිය, වද දෙන ගතිය, තවන ගතිය, දවන ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි යෝගාවචරයට මේ එක ලස්සනම වැඩක් තියෙනවා. කොයි වෙලාවක හරි භාවනා හිතේ මේ රාගය ඒකෝදි භාවය හරහා නැත්නම් කාමච්ඡන්දය ඒකාග්‍ර භාවය හරහා එතන මේ ද්වේෂය ප්‍රීතිය හරහා යම් ප්‍රමාණයකට තඩමාරු කරපුවා මේ රාගයේ ද්වේෂයක තඩමාරු කරපෝ ගමන් හිත නින්දට වැටෙනවා ඒ කියන්නේ හොඳට මතක තියාගන්න අපි මේ සන්තෝෂයෙන් hina වෙලා ගත කරන හැම චිත්තක්ෂණයකම හිතේ එක්ක රාගය තියෙනවා එක්ක ද්වේෂය තියෙනවා. රාගය ද්වේෂය නැති හිතෙහිම ශීතලයි. එහෙම කම්මැලි. එහෙම මේකාකාරී. එහෙම බයක් ඇති වෙනවා. එපා වෙන්න පටන් ගන්නවා. කොච්චර එපා වෙනවද කියනවනම් සක්මණේදිත් නිදිමත එන්න පටන් ගන්නවා. මේ ඇවිදින ගමන් නිදිමතක් වෙනවා. මොකද අර තිබුණු ගොජ දාන රාගේ නැහැ. ඔස්ස ළඟින් මැස්ස යන්න බැරි ද්වේෂයක් නැහැ. ඒ දෙක නැතිවීම යෝගාවචරයට වෙන්නේ මේ හිතගෙන නිින්ද යන ඇවිදිමින් නිින්ද යන නිින්දක් කියනවා. මෙහෙන්ගේ කෙනෙක් ටිකක් භාවනා කරලා පුරුදු එක්කෙනෙක් මනසය පරිවැඩාන්ති වැඩ කරලා තියෙන්නේ. එයා නැවේ ජටි ඉඳගෙන නැවක් ආවොත් එමේ විජහට බඩු බෑම වගේ බරපතල යන්ත්‍රෝපකරණ ක්‍රියා කරන වැඩ. නැවුම් එනින් එන්නේ නැති දවස් වගේ තියෙනවා. ඉතින් ඒ වුණත් එයා ජටි ඉන්න ඕන. ඉතින් මෙයා කරන්නේ අයිනෙකට ගිහිල්ලා පරයන්කයක් ගන්න භාවනා කරනවා. අබෞද්ධ රටක මේ මිනිස්සු ඇවිල්ලා අහනවා ඔබ කොහෙදද මේ හිටගෙන ඉඳගෙන බුදියන් ඉගෙන ගත්තේ කොහොමද කියලා අහනවා. එයාට වෙන්නේ මේ භාවනා කරනවා කියන එක උත්සාහයෙන් මේ ඉඳගෙන බුදියන්ට උත්සාහ කරන. එයාට ඕනේ නෑ ඉඳගෙන ඉන්නකොට කම්මැලිකවට නිින්ද යනවා කියලා නෑ මේ භාවනා කරනවා කියලා. මොකද ඒ මනසට තේරෙන්නේ නෑ. ඒ මනසට වෙන්නේ මේ ඉඳගෙන බුදියන ක්‍රමයක් තමයි භාවනා ක්‍රමය කියන්නේ. ඒ තරමටම යෝගාවචරක පැත්තෙන් බැලුවොත් මේ රාගයේ ද්වේෂයේ දෙක පොඩ්ඩක් හරි යට ගිය ගමන් නිින්දවල උසන. ඒ නිින්දවල උසන ගතිය යෝගාවචරය දැනගෙන මේ වාසියක් මේ වෙන්නේ මොකද අර සංසාරේ අපායට බඳින රාග ద్వේෂ නැහැ. හැබැයි වෙනුවට වෙන නීවරණයක් එතකොට අලිමදියට හරක් කියලා එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාචර දැනගන්න ඕනේ මේකට මේ නිදිමත යන ගතියට තියෙන උත්තරේ තමයි විතක්කය. විතක්කය කියන අරමුණ මෙනෙහි කිරීම. ආස්වාසය උන්ට ආස්වාසය කියලා මෙනෙහි කරන්න, ප්‍රසවාසය කරන ප්‍රසවාසය මෙනෙහි කරන්න. එහෙම නැත්නම් වම දකුණ කියලා මෙනෙහි කරන්න. නැත්නම් බිම්බි මැක්නිම කරනවා ඒක මෙනෙහි කරන්න. නැත්නම් දවස වැඩ කරනකොට දකින්න බව මෙනෙහි කරන්න. අහන බව මෙනෙහි කරන්න. මොනම හරි දෙයකින් මේක මෙනෙහි කිරීම කරමින් හිටියේ නැත්තම් ප්‍රයත්න නිසා රාග ද්වේෂය අඩු වෙච්ච ගමන් නින්දට වැටෙනවා. ඒක යෝගාවචරයට දකින්නේ වැරදිලා පෙරදිලා කියලා. නමුත් ඇත්තටම ජයග්‍රහණයක ලකුණක් කියව ගන්න දන්නේ නැහැ. කියවගෙන දැනගත්තත් ප්‍රයෝග කරන්න ඕනේ. ඒක මෙනෙහි කරන විතක්කෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ විදිහට කරගෙන යනකොට යෝගාවචරයගේ මේ යන්නේ සමතෙද විපස්සනාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා නොයේ සැකපාර. ඒ සැකයේ පහළ වෙන වෙලාව වෙනකොට යෝගාවචරය ඒක මහා ලොකු චිත්ත පීඩාවක් බාටපත් කරන සැකයට පොහොර දැම්මොත් ඉදිරි ගමන පස්සට යන ගමනක් කියලා තේරෙයි. නොදැන ගිහිල්ලා අමාරු වෙන්න නිසා මම මීට වැඩිය වෙන වෙන ක්‍රම වලට කරන්න ඕන කියලා අර කැම්ම කඩා ගන්නවා. ඉතින්සයි සැකේ දුරු වෙන්න නම් ඒ ආනපන ගත්තොත් ආනපනේ මිහිරියාව සුඛය හිතට වැටෙන්න ඕන. ආස්වාසේ ආස්වාදයක් වෙන්න. කියලා ගන්නකොට තමයි තේරෙන මුළු ලෝකෙම තියෙන විශ්ව ශක්තිය මගේ හිතට ඇතුල් වෙනවා. ඒක සම්පූර්ණ ආහාරයක් වෙනවා මට කියලා ආස්වාස කරන වාරයක් පාසා ඒක සියුම් ආස්වාදයක් වඩපත් වෙනවනම් සැකයක් එන්නේ. එයා තේිනවා මේ මොනවාක්වත් ධානා මාර්ග වල මොනවත් නැදා. මේ හුස්මක් හුස්මක් පාස හිත සැනසෙනවා. කය සැනසෙනවා. එනිසා මේ හුලගේ මේ සියලු සැපතිය කියලා ආස්වාද ප්‍රසාද කිරීමම සැපයක් වඩපත් වෙනොත් එයාට එන්නේ නැහැ. සැකේ. එහෙම නැතුව අතීත අනාගත දෙකේ අනීමට මේ භාවනාව කලින් ඉගෙන ගන්න තියෙනවා කොච්චර හොඳද? එහෙම නැත්නම් මේ gedara ජීකමම මගේ අම්මට අප්පට කියලා දෙන්න නැත්නම් කොච්චර හොඳ කියලා ඒ ඉස්සරහා දරදුම් පස්සේ සැලසුම් ඇවිල්ලා හිත ඒත් වර්තමානයේ කඩනවා. අය ඒකට කියන්නේ අතීතේ පශ්චාත්තාපය කුකුස් කරනවා කියලා අනාගත විද උද්දච්චේ පහන. ආනේ මෙන්න වෙලාවේ යෝගාවචරය විචාර බුද්ධියෙන් දන්නවනේ මේක ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසය ප්‍රස්වාසය නෙමෙයි ආස්වාසය කියලා හොඳට අරමුණ පිළිමදිනවනම් අතීතනාගතේ කියලා හිතේ බලමත් වෙන්නේ නැහැ. එතකොට අර කාමච්ඡන්ද ව්‍යාපාදී නිමිත්ත උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නිවර්ණ වෙනුවට මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන ධර්ම වලින් හිමීට අර නරක ධර්ම ධ්‍යානාංග වලින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක ප්‍රතිස්ථාපනේ වුණාට තේරෙන්නේ නැහැ. මේකල අඳුර ගන්න බෑ. ගොඩාක් කල් පුරුදු කරන පුරුදු කරනකොට තමන්න නන්නත්තර වෙලා බාහිරට ගියේ හිත ගේ ඇතුළට ඇවිල්ලා තැම්පත් වීමක් තියෙනවා. ඒ තැම්පත් වීමදී ලැබෙන සුඛයට නිරාමිෂ සුඛය කියලා පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ආමිෂ සුඛයක් තමයි අපි මෙතෙක් දන්නේ ඇහැට රූප පෙන්නලා, කනට ශබ්ද අස්සලා, නාසයට දිවට ගඳ රස පෙන්නලා, කයට පහස පෙන්නලා. මේ නිරාමිෂ සුඛය කියන්නේ ඇහැ වැඩ කරන්නේ රූප පිළිබඳවත් සම්බන්ධයක් නැහැ. බලන්නේ කනත් වැඩ කරන්නේ ශබ්දත් නැහැ. නාසයත් නැහැ ගඳ වැඩ කරන්නේත් නැහැ. දිවේ රස නහර වැඩ කරන්නේත් නැහැ රස අසවුලක් ඇත්තෙත් නැහැ. Taman ඉන්න කය පිළිබඳවත් මතකයක් නැතරමට හොඳට බාහිර අරමුණින් අයින් වුණාට පස්සේ තමයි ඔය කියන විතක්ක ਵਿਚාර පීචුකීකකත ලැබෙන්නේ. එතකොට ඉඳුරන් හා සම්බන්ධ නැති අරමුණු හා සම්බන්ධ නැති ඊරාමිස සුඛයක් වෙනවා. මෙන්න මේ නිරාමිස සුඛය තමයි තණ්හා කරන්නේ. ඒක තමයි මාන්නක්කාර වෙන්නේ. ඒක තමයි මගේ කියා ගන්න යන්නේ. ඒ නිසා මේව උපේනකොට පේන අතරම ඒකේ තියෙන වංචනික ස්වරූපය දැනගන්න පුළුවන් නම් සක්කුසයි. එනකොට මේ අමාරුවෙන් උපයා ගන්න ලද මේ සැපයට, ප්‍රීතියට, ඒ ධානාංග වලට ආශා කරොත් මොකද වෙන්නේ? අනිත් දවසේක නොලැබෙනකොට තද චිත්ත පීඩාවක් වෙනවා. අනේ මට ඊයේ භාවනා කරා ඔක්කොම හරි ගියා. අදත් මේක එන්න ඕනේ. එහෙම හිතන්නොත් එන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් දන්නවනම් ඒ එකලස එනකොට මේක එනවා. නැති වෙනකොට නැති වෙනවා. නමුත් ඒකෙන් සදාකාලික හානියක් වෙලා නැහැ. ආයෙත් එකලසාවොත් එන්න පුළුවන්. ඒ නිසා චිත්ත පීඩා කරගන්න නැතුව දිගට භාවනා කරනවා කියන එක ආනිසංසයක්. නොලැබුණොත් වෙන්න තියෙන චිත්ත පීඩාව අයින් වෙනවා. ඒ වෙනුවට හිත කඩා ගන්නතෝ දිගට යන්න පුළුවන්. මේකේ උග්ගම කෙලවරට ගියොත් මේ ධ්‍යානයක් තිබිලා ධ්‍යානයෙන් පිරීම නිසා නැවත එකට යන්න බැරිකම නිසා ශීලිනසගත ස්වාමීන් වහන්සේලා දෙනමකක කතා ත්‍රිපිටකයේ කියනවා. ඒක පොඩි වැඩක් නෙමෙයි. මෙච්චර මේ Tamanට නාස අස්පන අපිට දැක ගන්න පුළුවන් ආයයට තිබුච්ච මේදී ඇයි දැන් එන්නේ නැත්තේ කියන එක අල්ලගන්න ගියොත් මම මාගේ කරලා ඒක නොලැබීම වහකණ්ඩ හිතෙන වැඩක්. නොවීම පිණිසයි මෙතන මේ කතා කරන්නේ. ඒක ලබන්න නමුත් ඒකෙන් තම්මේතාවයක් මමේ කියා ගැනීමක් ආඩම්බර වීමක් අල්ලගන්න එපා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන බණයි බයිලකාරෝ කියන බයිලයි අතර වෙනසක් තියෙනවා. බුදුරජාණන්සේ බණ කියනවා කියන්නේ මේවා කරපල්ලා අල්ලගන්න එපා. බයිලකාරයෝ කියන්නේ ලන් මල්ලි මේවා ලස්සන බයිලා මේවා අල්ලගනිලා මගේ කියපල්ලා කියලා තමයි බයිලවල තියෙන්නේ. ඉතින් බයිලාව තමයි ගොඩක් වෙලාට ඇහෙන්නේ. වනේදී නෙමෙයි කරපල්ල අල්ලන්න එපයි. ඒක අපේ පැතිවල කියන්නේ කොස් කපනකොට පොල්තිල් ටිකක් ගාගෙන කරපල්ල. නැත්තම් ඇලෙනවා. එහෙම නැත්තම් මේ කරන කරන දේව ඔළුවේ දාගෙන කටුකොහලක් කරගෙන කටුවටුන්නක් කරගෙන ගෙදර ගිහිල්ලා ගෙදරින් ඉන්න මිනිස්සුන්ටත් නෑ මට මේ පළවෙනි ධානය හම්බෙලා ඉතින් ගෙදර ඔක්කොම වාඩි වෙලා පෙළියයිල අහන්න ඕනේ මොකද්ද පළවෙනි ධානය අපිට බැරි අහා ඔයගොල්ලන්ට කරන්න බෑ ඒක මට විතරයි. ඉතින් අර ගෙදර මිනිස්සු තේනවා වයර් මාර්ගල ඔළුව නරක කරයි කියන්නේ. මොකද මේ ලැබිලා කතා නොකර ඉඳ දන්නවනම් එතකොට බුදුබණක්. නැත්තම් ඉතින් ගිහිල්ලා මල්ලි මෙව ලස්සන බයිලා මෙව මගේ කියපල්ලා අල්ලගනින්න ඕක තමයි හොරාවට බලන්න බෞද්ධ පොත්වල මම භාවනා කරන තැන්වල ඒ ගුරුවරයෝ ගාව ඒ ශිෂ්‍යෝ ගාව මොනවද කියවෙන්නේ කියලා. ඒ ඔක්කොම බොරු කියලා කණ්ඩ යන්න එපා. නමුත් මෙච්චරම කෑකොස් සංගහන්න ඕනද වුවද? ඒ සත්‍ය තියෙන මිනිස්සු මෙච්චර නිස්සද්ද වෙන්නදී මේ අල්ලගන්නilla මගේ කියපල්ලා කියන එකට පුදුම ඇදලා යන්නේ මේ පැණියට ඇඹල ඇදලා යනවා. ඒ තරම් අපි මේ මාන්නකාරකම් තමයි. ඒ තරම් අපි තණ්හාවක් තියෙනවා. ඒ තරම් මමායනයක් තියෙනවා. ඒ සඳහා කළ යුතු දේ නම් මේක තේරුම් අරගෙන මේ වැඩ කරගෙන යනකොට මේ වගේ අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. අනේ අනතුරු තත්ත්වයකින් බේරීමට කටයුතු කරන එක. ඉතින් මම හිතන්නේ අපි වෙලාවත් ඉවරයි. විදුලි පිළිබඳ ප්‍රශ්නකුත් මතුවෙනවා. ඒක නිසා අපි අනෙක් දවසේ ඉතුරු කටයුතු ටික දිගට කරගෙන යන්න මම හිතනවා මේ ලැබපු දේ කාටවත් මන්දෝත්සාහිකමක් ඇති වෙන්නේ නැහැ. තමන් උපයා ගන්නා ලද ಗುಣ ආඩම්බරයක් වෙන්න, සාසනික ගෞරවයක් වෙන විදිහට තණ්හාමාන දිට්ඨි වලින් තොරව කරගෙන යන්න, අතම්මේතාවෙන් කරගෙන යන්න දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.